ලබන්නේ පිළිවෙල විස්තරන ආරම්භ වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මේ පිළිවෙල විස්තරන වනාන්තරයේදී යෝගාචර කිවිදක මේ ධර්ම දේශනාව අවසන් වෙලා Thank you. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නච්චකුත්තං සමාචරිය කිංචි යේන විඤ්ඤෝ පරේ පරදීයෝ සුඛිනෝ වා ඛේමිනෝ හුංජෝ සබ්බේ සත්තා ආයවන්ත සුඛින් ජාතුදාති විලාසනත් කර්මයේ විලාමින අවසරයි අනුත් යෝගාවචන සංග්‍රහයෙන් අවසරයි මේ වාස්ත දිරිපත්න පාදක වාස්තව සම්බන්ධ කරගෙන සතියකට ඉනියක් විදර්ශනා කර්ම දේශනා මාලාවක් වශයෙන් පාස්කාරයෙන් ලබන මේ ධර්ම දේශනා කොටසේට අපි මාතෘකා වශයෙන් ඉගෙනගත්තේ අරණීය මෙත්ත සූත්‍රය. කෞද්‍යයාට මෙරෝම කවුරු වේදෙන්න ජනප්‍රියභාවයට පත්ලා කියන ඕමන සූත්‍රයක්. ඒක අනිත්‍යාල ධර්මයක්. ආරක්ෂක ධර්මයක් විදිහට විශේෂයෙන්ම ලංකාවේ මේ ප්‍රසිද්ධයි. නම් ඒක අපි මුත්‍රාකන් විවරණය කරගෙන ආපු පිළිවෙලට අනුව බලනකොට හේතරනේ මේ සූත්‍ර අටුවාව කියලා ගන්නවා එන්න කියනවා ඒක සාමාන්‍ය ආරක්ෂක පරිත්‍රාණයක් එහෙම නැත්නම් ආරක්ෂක බෙහෙතක් අතරින් වත්තරනවා කොහොම යෝගාචරයකට අවශ්‍ය කරන්නා වූ විසා විශේෂ ගති ලක්ෂණ පුරුදු කළ යුතු චාරිත්‍ර වාදී ප්‍රතිපදා ප්‍රාශයක් දක්වනවා එහි ගම්ම්‍ය නෝනිකාර්ය පෙන්වන්න හදන්නේ නැත්නම් තේමා වශයෙන් පෙන්වන්න හදන්නේ ස්වార్థය නැත්නම් අෂ්ට කුසලය නැත්නම් තමන්ගේ සුභසිද්ධිය සලකා බලන කටයුතු කරන කෙනෙකුට ඉන්දියට බලාපොරොත්තු වේට වැඩි යුතු ගුණාංග එකක්. ඒ එක සක්කෝ කියන දල පටන් අරගෙන නසකුත්තම් සමාතරයේ කිංචි යේන විඤ්ඤෝ පරයෝ පවදේයෝ කියන අංග 14ක් විස්තර. ඒ විස්තර 14 අර අලුත් මතක් කරගත්ත තාලෙට යම් ආකාරයකට ස්වාර්ථේ සලසා ගන්නා ලද නැත්නම් අත්‍යවශ්‍යයේ සිදු කර ගන්නා ලද රහතන් වහන්සේ නමක් නීත උන්වහන්සේ ළඟ සීල ගුණ. නිසාවෙන්න අත්‍යන්තයෙන්ම අවදික ගුණ ටිකක්. නිසා යම් කෙනෙක් මේ සාන්ති පදය, අය මාර්ගය බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනෙක් මේ ගුණ 14 බුදුමල් කරක් ඔසේ බලකන්න ඕන. ඒ වගේම තමන් ඒ ධ්‍යානක නැමිච්ච ගැතියක්, ඒ ධ්‍යානක නැමෝ ගැතියක් දක්වන්නේ. ඒ වගේම ප්‍රතිපදාවට ලං කර ගන්න ඕන. දුරු කරන්නේ. සක්මෝ කියලා කියන්නේ හැටි සංඥාව. අර මේක පුළුවන්. මම මේක කරනවා. මේක සම්යතන් වහන්සේ විසින් මනුෂ්‍යයන් සඳහා නාන කතා ඇති මනුෂ්‍යයන් සඳහා යෝජනා කරන ලද්දක් මහා කරුණාවේ ඒ වගේම අමන් වහන්සේගෙන් ප්‍රත්‍යක්ෂ කරන ලද්දක් ප්‍රඥාවෙන් වේදනා කරනවා ඒ නිසා මට මේක පුළුවන් ඒ වගේම මේ සඳහා දැන් කිසි කෙනෙකුට මේ කඩදුලා මම කරනවා ඒක මගේ රාජකාරියක් මම කලේ දෙයක් වශයෙන් නිගන්‍යාවට කරවස්සේ බුදු සූවිච්ච ගුණ තියෙනවා ඒ විදිහට හොඳ නරක දෙකෙන් හොඳ තේරුම් ගන්න පුළුවන් ශක්තිය අභ්‍යන්තරයේ තියෙනවා. ඊගාටේ හොඳින් වඩා හොඳ තේරලාතෝලා වේග ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. උතුුනේ කියලා කියන්නේ හොඳ නරක දෙකෙන් හොඳ තෝරන ගතිය. සුදුසුයි කියලා කියන්නේ හොඳින් වඩා හොඳ තෝරන ගතිය. ඉතින් මේ අනුව බලනකොට ලෝකයා ගත කරන්නේ සමහර විකක ඉදුභූත නොවන තත්ත්වයක. ඉදුභූත නම් හොඳ නරක දෙක තිබාම ඒ අනංගයේ හොඳ තමන්ට හොඳ තේරුම් ගැනීම මාර්ගයෙන් අනුන්ගේ හොඳ අනුන්ට හොඳ ඉබේම කරගෙන ඒ බුද්ධ මනස නීලාවටපත් වෙනවා. හොඳ නරක දෙක නැති නීලාව තමයි ශ්‍රස්ඨාන නීලාව කියන්නේ කිරිදල් නීලාව. එතනට නොදවෝ. හරකට නොදවන්නේ ඇත්තෝ. කොහොම වෙන දෙක තේරුම් ගත්තත් මේ වාගේ කණීමත රූපේ වාගේ යමක සාන්තිකදයක් අවබෝධ කිරීම දුෂ්කරයි. උදලා සුජුච විරක්ෂය සුජුච විරක්ෂයනේ සුජු වඩා හොඳ දෙවරගෙන ශක්තිය ඒක එකිනෙකාගේ සංස්කෘතිය සමාජයේ බාහිර සමාජ ධර්මවලින් ලැබෙන දෙයක් නෙවෙයි ඒ ඒ වෙලාවට එළඹ සිටීම මාර්ගය ප්‍රමාද වීම මාර්ගයේ සමාජයත් කොහේ සාදා ගැනීමට හොඳ කඩාවුන්ද කියන දෙක තිබ්බහම හොඳ කුසුමහලකින් කුසලයෙන් බලලා අර ඔනේ වඩා හොඳ වෙයි කරලා තමන්ගේ ප්‍රමුඛතාවය තමන් වැඩි අවධානය අර වඩා හොඳ දේවල් කරගන්න පුළුවන් කියලා විතරයි ඒ සත්‍යෝදය දීපාව කරගෙන විහිසුදුට එතකොට ඒක පොදී වඩා හොඳ වෙයි කර ගැනීම ගණිත හිතකට දෙනාට සුවච මුදු අනතිමානි වගේ දේවල් ප්‍රතිශියන්තෝ කරන එකක් කරා. ඒ තමයි අභිවතාවේ ළඟා කර ගන්න ඒ උද්දේශෝ විදෝෂගුණ ඇති කෙනාට ස්මෘත භාවයේ අවදන් කියන අහන ගැතිය මුරුද භාවය සිංහල තමයි මේ මුරුද භාවය තමයි ඒක විදිහට මේ කර්මයේ එක දෝෂේ ඉඳතරවම පවතින්නේ මිච්ඡති මෙත්තාන සම්මුදු භාව මෙත්ත මිත්ත භාවය මේ හිතේ පවතින ලෝක ගැතිය තමයි විදේතරවම ඒ යෝගාවචරවල තියෙනවා. අනුතිමානී ප්‍රතිමාන අනු ප්‍රමාණකට සමන් කියලා එක එක ගන්න මානය. සක්ක විදීත සෝදුත සෝචෝචස මුදු අනුතිමානී සන්තෝෂකෝත සුභාරත. ඒ මුකලයා මෙද භවෝග සංකච්ඡති බලනකොට සුඛෝභෝගී අති සුඛෝභෝගී දේවල් වල බලනකොට සතුටාලයක් ඇති වෙනවා. ළඟදී සතුට වෙන ගතිය. ඒ වගේම සුභය කියලා කියන්නේ අනුන්ගේ ප්‍රශ්නය වෙන පිටක්. ගැටළු සංඥා වාසය ගන්නම්. තව කෙනෙක්ගේ නැගෙන දෙයකින් විශේෂයෙන්ම ප්‍රශ්න පදාර්ථ වලින් සන්තෝෂ වෙන ගුණ ශක්තියක් තියෙනවා. ලැබෙන දේ කොෂණය වෙන කාම දෝෂණය පහස් කෙලෙ වෙනවා. අපවිච්ඡෝත කල්ලවක මුක්ති. අල්පවිච්ඡය. ඕවාරිකාරයි දවල අර තුරුලේ බාධා වෙන නිසා අල්ප ප්‍රත්‍යය කෙනෙක් වෙනවා. විවේක බුද්ධිය ඇති විවේකයට බලව පරිවර්ත පන්ත වේලාවට අවශ්‍ය කරලා ඔහු විවේකය සොයා ගැනීමට දක්ෂය වෙනවා. අර ලහුණුත්ති ලහුණුත්තිය ගාරුත්ති නැතුව සහල්ලු ඇති ලහු ජීවිතයක් ගත කෙනෙක් වෙනවා. සංතෙන්ද්‍රිය වලින් ප්‍රකාශය ඉන්දිය ලහන සාන්ත වෙනවා. ඊටකට ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ආධ්‍යාත්මික ප්‍රඥාව කියන්නේ ස්ථානෝස්ත ප්‍රඥාව කියනවා. එහෙම නැතුවම තමයි වලින් වඩා හොඳ වෙන කරගැනීමේ සූරභාවයේදී හැම වෙලාවෙම කඩවක දෙකෙන්නේ. උත්සාහයෙන් ප්‍රකාශන දිනාට ඉඳපකටන දිනාට මේ දෙකක් තුනක් ඉදිරියට ඉස්සරහ මේකයි කල යුත්තේ. මේකයි නොවේ සම්මතකාරය මේකයි නොවේ ධාරණා ජීවන මූල කර්ම සංකය අනිරතව ඒක නිර්මාණ කිරීමේ ඒ දක්ෂතාවය කියන එක පඤ්ඤාව. අපේ විද්‍යාවට සාරාංශ වලින් සංකේතය දෙකවස අපරාධ කුලේසු අනවිද්දු ඒකල්පෙන්න නරකයි. ප්‍රධානම කියන්නේ සමන් බුදු දරින්නේ යන නරකයි. සමලායදීම ඒකල් කරේ කෙනෙක් ඉන්නවනම් ඉතින් කියාගෙන හැම වෙලාවෙදීම ඒක ප්‍රතිපාදයට කියන ආකාරයට කරගෙන යන්න තරම් මේ ප්‍රකාශ නැති. නැත්නම් හැම වෙලාවෙම මේ කරන මුදුන් වලිය බලාපොරොත්තු වෙන නරකයි. බ්‍රහ්මචාරීන් යකාරා ඉන්න පුළුවන් ශක්තියක් තියෙනවා. සම්මුද අපරාපෝ කුලේසු අනවිද්දෝ ඒ වගේම කුණ්‍යාකයෙන් අනිවාර්යෙන් මෙන්න වාශයෙන් නිවීමේ ඇති ආනිවස දැනගෙන තියෙනවා. කුණ්‍යාකයෙන් අනිවාර්යෙන් ඇලිවැණි ගත්තොත් බවදාකත් අත්කුසලීජිත කරගන්න අමාරුයි. ඒකතරෙන්නේ පොතේ නිකේසයි. අපරාධෝ පරිශාරණ දුක්ඛ නැචකුද්දන් සමාජයේ කිසි වේලෙවිලු බලපොදී. විඤ්ඤාණ සත්‍යයෙන් කිසිම නමකට කියන තේනම් ඒ කුඩා වූ අල්පමාත්‍රෝගේ බය වරදෙහි බය දක්නාසුළු හැසෙන්න පුළුවන්. මෙන්න මේකා කාරණා මේ 14 සොනාගරේ තමාට මෛත්‍රියකටා යෝගාවචරයේ විශේෂ ඒ වෙලාවට අක්කවසලේ කල්පනා කරනකොට විශේෂ ඇතුළත පෝෂණය කළ යුතු දුර. ඇයි මේ අක්කවසලේ සම්පාදනය කරලා දැනටම කරගන්නා ලද්ද විශේෂ මේ වල 14 ප්‍රකාශ කරනවා. ඒත් ප්‍රවාහයෙන් විමුක්ති වෙනවා. ආන්නේ ප්‍රකාශ ගුණ සමාවදයේ පෝෂණය කරගන්න නම් ඒ ගුණයන් කෙරෙහි විශේෂ හැකියාවක් විස්තරයක් කරුණාවක් තියෙනවා. ඒකම තමයි තමයි කියන්නේ මේ වගේ සමාන ගුණ තමයි ළඟ ආවේ ආවේ විකරම තියෙනවා. නිසා මේක තියෙන සමාන ගුණ නෑ. ඒකම අපිට දිට වෙනවා. ඒ තමන්ගේ හිත ගැන කියව තමන්ගේ වැඩ ගැන කල්පනා කරන්න පුළුවන් මේ ගුණ ටික දිනු කරා. ආනේ ගුණ දිනු කරනකොට මේ ගුණ වල තියෙනවා කුසල කියන කර්මයට දාන්න පුළුවන් ශක්තිය වෙනවාද මේ ගුණ දිනු කරන කෙනා කවදාකවත් සමන්ත ආනි කරගන්නේ මොන හේතුවක ඒත් අපේ මේ අනන්ත ආනි නොකර ගන්නා වූ ක්‍රියාපටිකාතිය අනන්ත හානියක් කරන්නේ නැහැ. අනිවාර්යයෙන් ඇතුළත ආරෝපණය කරන ඒ මාර්ගයෙන් බාහිරයේ පිසුදු ආලෝකයක් ඇති කරන ගුණයක් වෙනසක් තමයි පුරාගෙන තමයි මේ කියන ගුණ වර්තමානයේ තමන් කරන්නා වූ කටයුත්තට කවදාකවත් විරෝධ කරන්නේ. වර්තමානයේ ගුණවල පහසු කරකරපත් කරනවා. නිකේෂී කරකරපත් කරනවා. ඒ වගේම මේ ක්‍රමයේ දිගේ ගියෝ අනාගතය අදටත් වඩා පහසු නිකේෂී කරකරපත් කරනවා. කුසලයේ පිළිබඳව ආචාර්ය මන්දේ දක්වන මොන විදිහට තමයි අනුන් තමයි නොකරන්නේ වර්තමානයේට අනාගතයට තමයි නොකරන්නේ මේකවල 14ක තියෙනවා මේකවල 14 තිබීම තමයි තමයි මෛත්‍රී කර ගැනීම කියලා සාමාන්‍ය මෛත්‍රී භාවනාවට උගන්වනකොට පරිච්ඡේදයේ ඔන්න ටික තමයි විපස්සනා රැකේ කියලා වෙන කරන්නේ මෛත්‍රී භාවනාව වශයෙන් උගන්වනකොට මේ මෛත්‍රී භාවනාව දුරද විවාහය කියන බලකොට ක්‍රම දෙකක් තියෙනවා මොකද කාමාවචර කුසල සඳහා මෛත්‍රී වැඩි වෙනවා. රූපාවචර ධ්‍යාන සඳහා මෛත්‍රී වැඩි වෙනවා. ඒක සාමාන්‍ය රෝෂාරාමදී මේ දෙක සර්වඥාසේ පහළ වෙන ඉස්සෙල්ල අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා සර්වඥාසේ වැඩ වාසය කරන දුක්ඛ දුක්ඛේ කරන ඒ දුක පෙරහර පරිච්ඡේදයේ ඉන්දියාවේ ඉඳලා. ඒක නිසා ඒකට අනිත් එකට සීලාසනයකට සංඥාංශනමක් වැඩ වේලාවකදී ඒත් අහන තියෙනවා අවසනාගේ භාවනාවේ මේයිතිය කියලා නේද අපිත් මයිතිය තියෙනවා උපයෝගික වෙනස මොකක්ද අපිත් මේයිතිය කරන්නේ මේ හිතාරම වත්ති ලක්ෂණ මේ තරුන්ට එකසුව ගැනීම තමයි අපිත් මෛත්‍රී වශයෙන් කරන්නේ. දැන් අපි සර්වඥාන්තික කාර්යයේ දවසවලින් සම්බුද්ධ ආශ්‍රයයේ මේ විදිහට අවිහිංසාවක් ගැන කල්පනා කරන තමයි තමයි බොහෝමත්ම මිත්‍ර මොළු කයිසී හැඳ පාලකයි. කොමෙන් වාගේම සලකන අන්සතුන්ද මිත්‍රත්වය මුරුදු භාවයක් මෛත්‍රියක් පතුරවනවා. ඉන්නේ පතුරවල මෛත්‍රිය ඉක්මවල කියනතියක් කොමත ඔය කියන සත්‍යකරුණාව කොයිටත් වඩා ඉක්මවල කියනතියක් ජෛන නායක මහාවීරතුමා නිගන්ඨනාථ පුත්‍රතුමා ඒ කාර්ය දේශනා කරා. දේශනා කරන්නේ දැන් ඒ නිරන්තරව එහෙම නැත්නම් කීරුස්ත ඒ සාංකය සංයෝජන බාහිර කුංගේ එකක් විතරයි. බැරි ඉතල ඉතල නිසා මොළවේකින් හදාගත්ත මුස්ලක් අකේතියන ගමන් ගන්න යන බාහිර පින්නියක්. කුංගේක ඉඳල මැලයි. ඒ වගේම තමයි මේ හුස්ම ගන්නකොට වාතයක් සමග සත්තු ඇතුල් වෙලා නාසයෙන් ඔලේ ඇතුලට ගියාම මැරෙලා කියන නාසයට කට්ටු මොකෝ ආරම්භ කරගන්නවා. ඒක හැම වෙලාවෙදීම ඒ ඇත්තෝ සමානත්ව ගැඹුරේ මේ බොන අතර වතුරේම මේ ප්‍රාණීන් ගැන මුලින්ම හඳුනා ගන්න පුළුවන් කියන විදිහට පුදුම විදිහට ඒවා පිළිබඳව දේශනා කරනවා. සංගතනාදී ඒ කායෙම මේවා උත්තර දීලා තියෙනවා. ඒක මේ මොකෙන්ද වෙන්න පුළුවන් කියලා හිතන විදිහට මේ ආරක්ෂා කිරීම ධර්මචාරී පැත්තෙන් බලනකොට අත්දැකීම සංයෝගයට වැටෙනවා. එනිසා තේන සතේ චේතනාපූර්වක මැනීමෙන් මෙතන සංගතනාදී මෛත්‍රී කරගත්ත ප්‍රායෝගික ප්‍රමාණය. එනිසා එදා කාලේ මේ නෛතිකාරණා පිළිබඳව බොහෝම තදින්ම අවිහිංසා පිළිබඳව බොහෝම තදින්ම ඒ ඉන්දියානු වලදී වැරදිලා තියෙනවා. ඒක නිසා මේ මෛත්‍රිය කාමාවතර කුසල සඳහා අත කාමාවතර කුසල සඳහා කියන්නේ අපි සාමාන්‍ය යගේ අරණ්‍යවාසී ජීවිතයකට වඩා උපයත්ත ජීවිතය එදිනෙදා ගත කරන ජීවිතයකට ඒ කායද්්වාරේ මනෝද්්වාරේ පැත්තක තියලා වචිද්්වාරේ ගත්තා. ඒකෙදී කතා කරන රටවලින් සියර කීයක් සත්‍ය වලට වැඩනවද? සියර කීයක් අසත්‍ය වලට වැඩනවද? සියර කීයක් කෙලවස් වලට වැඩනවද? සියර කීයක් කිසකන වලට වැඩනවද කියලා ගත්තොත් සත්‍යෝ ඇත්තෝ අනුගමිතවෝ වචන සාමත්ම අතනසයි දවසට අපි කියන්නේ. සමීපතල බොහෝ විට සත්‍ය වගේ පේන අසත්‍ය. ඒවාගේම අනුන්ට කෙලෙන අනුසයය. ඒක නැත්තම් අනු අනු සමග ගන්න කේලාම්බස්. මේ මොනවාද අදුබාන විශ්වය. ඒ හතරම මේ පොඩි කීව ශ්‍රීලාංකික විශ්වවිද්‍යාල පරිසරවල කතා කරන කියන හතරම සතෙක් මර්ග ධර්මයේ අපාරාමී කර්ම පතන. ඒක නිසා මෛත්‍රියෙන් තොරව මෛත්‍රී සංකල්පයෙන් තොරව අපි කතා කරන වචනවලින් මේ සාමාන්‍ය අර බොරු පිළිතුරු කටුදල කියපියා පාර කියපියා යනවා වගේ නෙවෙයි ඒක වැඩි අකුසල කර්ම දීනවා රසිකවා අන්නේ එවැනි වචන කතා කිරීම නතර කරලා ඒ වෙනුවට සම්පේ දක්වා බලන්ත පොඩි දක්වා කියන වාක්‍යෝ සම්පත්තෙච්චා කියලා යම් කෙනෙක්ගේ මෛත්‍රී වචනේ භාවිත කරනවා නම් ඒ වෙලාවේදී සතුටින් අර වචනේ සිදුවේ ප්‍රොතබල කරන වෙනුවට සිය සත්‍යං සෝපත්තේවා විද්‍යා කියන මේ නෛති නාගක වචනේ ප්‍රකාශ වීමම කුසල කර්මය. සාමාන්‍යයෙන් කුසල කර්මයක් කරන්නේ. ඒ නිසා අපේ දැන් අවුරුදු 30 විතර ඉස්සරහා භාවනා ලෝකයේ ජීවනයේ ප්‍රධාන වශයෙන් මෛත්‍රී භාවනාව කියලා උන්න විදිහේ අත්‍යන්තයේ මෛත්‍රී කටවල කාටාන්තයක් උච්චාරණය කරගෙන ඉන්නේ. මේ දැවිත තුළ ඉතිරියි. දැවිත නතර වනවාසි භාවනා කරනකොට සතරම කාලය මෛත්‍රී භාවනාවේ සිඹු මෛත්‍රී භාවනාව අධ්‍යය කරගන්නවා. ඒකෙන් දෙවිතුනේ භාවනාවට කුසල සිතේ නෝ කවදාක උන්පාට ධ්‍යානකට යනවා. උන්පාට ධ්‍යානකට යන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රථමයෙන් වසීද්වාරය හදන්න කලින් මනෝද්වාරය හදාගන්න ඕනේ හිත මෛත්‍රී සාගත කරගන්න ඕනේ. මේ මෛත්‍රී සාගත කරන කවදාකවත් බෑ. සියලු සත්ත්වන්ගේ මෛත්‍රී ඇති. ඒක කරන්නේ තමයි තමයි මෛත්‍රී කරන්නේ. ඒ නිසා කාමාවචර අකුසල කියන මට්ටම ඉක්මවලා දැන් කිසිගේ රූපාවචර ධ්‍යානයක් සඳහා අරණ්‍යවල සීනාසන ආශ්‍රය කරමින් බුදු ආශ්‍රය කරමින් මෛත්‍රී භාවනා කරනවා නම් ඒ ගුණවරු ඒ කායත් ඉස්සර කියන්නේ දුකන ඉතරයි කියන. ගමන යන විදිහට හදලා. මොකද්ද මේ සොනම් සතෙක්ව කල්පනා කරන තමනුත් උත සුව කැමැත්තේ වලින් ඉස්සන්නාම තමන්ගේ උත සුව සංකාරණයකින්ද ප්‍රමාණ වෛද්‍ය කරන්නේ. මේ වෛද්‍ය කරගැනීමේදී අපේ අතකොට අපේ ඉස්සරම දේවා සමාය වශයෙන් වෛද්‍ය කිරීමේදී අහංගල වලට මේ අරගත්‍යෝ හෝමි අරගණීයෝ හෝමි අරසුඛියාකාර කණිරා පොල්වේකේ කදාකර තමයි සංජාන අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනියෝ හෝමි සුඛියාකාර කණිරා නම් වෛර නැත්තේ වෙම්වා තමන කායික සුවයෙන් සෝතක් වෙම්වා තමන මානසික සුවයෙන් සෝතක් වෙම්වා තමන මේ අද ජීවිතයේ සෝතේ පරිහරණය කරන්නේ වෙම්වා ආනෝදාරකවලයි රූපාවචර ධ්‍යාන සඳහා උපචාර සමාධිය ඇති කර ගැනීමට දෙන කර්මස්ථාන. මේක සාමාන්‍ය විසුද්ධි මාර්ගයේ පිළිඅරගෙන තියෙන ප්‍රතිපදල දෙන කර්මය. ඒ නිසා දැන් මේක කාලේ මේ භාවනාව කියන එක ලෝකේට එළියෙන් කරන්නට පස්සේ කතරු කුජලිය තමයි කාය සාක්ෂි සහිතව භාවනා කරන පටන් ගන්නවා. මේකට විදිහට කරන්නේ. ඒ සඳහා මම අවේරෝ හෝමි අභ්‍යාසෝ හෝමි අනීගෝ හෝමි කියතාන පරිහරණය කියන මේ සමගමයි කීකර ගැනීම වැඩ පිළිවෙලට ධ්‍යාන භාවනා කරනකොට සමත පූර්වාගම ක්‍රමයකට කතා කරනකොට මෛත්‍රියෙන්ම පටන් ගන්නවා අඩි අදගන්නේ ඊළඟට වෙන කර්ම පරිවර්තන ආනාපාන ගතිය. ඒකතර බුද්ධාංශතිය පටන් ගන්නවා තමයි යම් කිසි ප්‍රමාණයකට ආගමික ඇඟීමක් ධාර්මික ඇඟීමක් ප්‍රධානුකම්පාවක් අනුගේ හිතවල තියෙනවා හිත වර්ධනය කරගයි මගෙන් පරණගෙන මෛත්‍රී කරා. ඒතරම මගෙන් පරණගෙන මම වෛරණත් එක්කිනවා කියලා පාඩේකට ඒක නැත්තම් අර කායික සෝයසෝක්ක් තියෙනවා මානසික සෝයසෝක්ක් තියෙනවා. අපි ලකුණාව ජීවිතයේ සෝනේ පස්සෝසේ කාර්යන්නේ කරන්නේ තියෙනවා තුනේ හතර පදයෙන් ඉස්සලා කරන කියලා බුදු කරලා එකක් වේල කරගන්න. බලාවකට ඒ කදින එකක් වේල කරගන්න. පින්තරගෙන උපචාර සමාධිය දක්වාම ඒකම පාඩය නරදනාට යට වෙන්නේ. නැත්නම් භාවිතා කිරීමේ. දෙයින් හිත පුරවා ගැනීමෙන් ඉතින් පාදාය යනකොට අලන්තයේ යම් කිසි ආධනික සංකප්තික ප්‍රස්තාවපත් පිළිචාරවපත් විතර පරිපූර්ණ සංසුප්තික ආකාරයකට. සාමාන්‍යයෙන් හොඳටම දැනෙන කන්නේ ඒ ඉතින් අර කියන මෛත්‍රී මන කර්මය පිළිගන්න ඒක සුචාන් කුමාර මට්ටමට වැටෙන ඒ සඳහා එක ක්‍රමයයි ඔය සමතේ කියන්නේ තමන් කරන්නේ කරන්නේ මාර්ගික වලට කර්මාව ජීවිතය පරිහරණය කරන්නේ වශයෙන් තමයි මෛත්‍රී කරන්නේ අනිමිත්ත සූත්‍රයේ මේක වැඩි වෙනස් ආකාරයක් ගන්න බව අපි මේ වගේ කතා සීකත් කරනවා කියනවා ඒකට අතුරාකට ආයතන සමහන්තලා කියනවා ඒකදී මේ අරකෝගේ මේ කායික සෝතේ හදාගෙන වෙන්නේ බුදු කාමාන්ත කුසලනලා සෝගතේ සෝගතා කියන පැරදි වචන වලට සුදු හොඳ වචනයක් පාවිච්චි කිරීම නෙවෙයි මනෝවෛරණයට ක්‍රමා කියන සමාධි භාවනා මේක මේක වෛද්‍ය සම්ප්‍රදාය සමාධි ප්‍රතිමක නෙවෙයි මේක කියන්නේ විකස් විකස්නා ධ්‍යාන කාර්යයක් කරගත්ත මම වෛර නැති වෙන්නා කියනක ගුණ 14ක් මාර්ගයෙන් නැත්නම් අත්ථ සිද්ධිය අත්ථ කුසලය ස්වාර්ථය ගුණ 14ක් වැඩිම මාර්ගයෙන් ක්‍රියාවක් වෙනවා ඒ දුන්නේ මේ හැගේ සංඥා වැඩි කර ගැනීම නිජ වීම වඩා නිජ වීම ආදී අර කලින් කියන ලද ගුණ 14 වැඩිම තමයි සංගති කර සංකෘති කර ඒ වගේම පිළිච්ච ගති කරපත්ච්ච විචක්කරි වෙනවාටපත් වෙනවා ඒ නිසා නෛත්‍ය ක්‍රම තුනක් අපි හිතා ගන්න පුළුවන් සාමාන්‍යතර කුසල ගඳා නෛත්‍ය භාවනා වැඩි වෙයි රූපාවතර ධ්‍යාන ක්‍රමයක නෛත්‍ය භාවනා වැඩි වෙනවා විපස්සනා ක්‍රමයක නෛත්‍ය භාවනා වැඩි ඉතින් මේකේදී මේ කර්මමිත සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ විපස්සනා ධ්‍යාන පාදක ක්‍රමයක විදක්ම ඥාන පාඩක ඥාන පාඩක ක්‍රමය කියලා කියන්නේ තමන්ගේ අත්දැකීම අත් කුසලය ස්වාර්ථය හලදලා තමන් හැකි විඥාන කියන එක බාධා කරගන්න. ඒක කරන්න බෑ හැම කෙනෙකුටම බෑ. මොන වෙලාවෙදිම දැනටමයි කියනවා කියන නොහැකි සංඥා ගන්න මට බෑ මට නෑ. මේ නිරන්තරයෙන් එන්නම ප්‍රතිලේඛ ඒ සංඥාවෙන් නෙවෙයි. ඒ වගේම උතු සුදුසුක කියන ගුණ දෙකෙන් හොඳ නරක දෙකේ නරකතාවන්නේ ඉක්මයිතේ නිවෙන්න විචාකාර විතරක් බලලා කියන්නේ නෙවෙයි. අහිතරක් බලයි. මේ අමාර විකල්ප ඒලදාන යෝගය නිසා නැත්නම් විභව සංඥාව නිසා සමරතන දුක් වේදීමේ යටි අදහසක් නිසා ඒ හොඳ නරක දෙකේ නරකතාවම කියන පවදකින් පවතනවා. ඉතින් ඒක වඩා හොඳ කියලා එතන වඩා හොඳට වරන් අනිත් වඩා විශාල මෛත්‍රියක්. කාතරේද තමන් කෙරේ. තමන් මේ කිලෝක සත්‍යයේ යෝජිතයක් වගේ. තමන් කෙරේ මෛත්‍රිය කිසිදු ඇති කරගන්නවා. සත්‍ය උදුත දුරුත සුත්ත කසරුදු අනුමානයි. සුත්ත වෙනත මුලක වෙනත ප්‍රතිමානි වෙනත ධර්මයේ දුක කියලා. ධර්මයේ දුක කියලා. අන්න ඒ කියනකොට බොහෝම ලේසි. ඒ මොකද සමහර ඉස්ලාම සමාජයේ හිතවත් වෙන්නේ නැතුව අර ලාභ තමයි අන්තික වෙන්න ඕන දුසාර බව සංකල්පය. ඒ නිසා මේ කියන ගුණනික අධිකාරණ පැහැදිලි මෙලෙක් ගතියක් ඕන. පැහැදිලි මුත්‍රාත්‍යක් ඕන. පැහැදිලි මෛත්‍රී ගතියක් ඕන තමයි. ඉතින් මේක පිළිබඳව අනුපාතකම් කියනවනම් මේක වහගෙන ඉතින් කන්නට අනුතමයි කරන්නේ අපි නම් හැබැයි නරකනේ ඒ මොකද අනුගාමී වෙලාදී අර විදිහේ කටයුතු කරනකොට වයිටි වචීකාංග වශයෙන් පාවිච්චි කරන නිසා මේ සතරේ අනුවාදන කේලාම් කරක්ෂේ දුක්ඛිනේ ඒ වගේම තමයි මේ අනුංගයේ පිළිබඳ ඒකස්වාදාසෙන් සමාජ සේවාවට ඒකද දේව ආධිකරකම නරකමය මොකද ඒකට හසුන් වෙන්න කරන් තියෙන කාණවර්ග ප්‍රතිජීව වෙන්නේ. නමුත් ඒ වැඩ දුක් කියන්නේ සතං ගම්මං නජානෝ පෙති කියලා සරලව දේශනා කරනවා. සත්පුරුෂ ධර්මයේ නම් කරාවක් තියෙනවා. සත්පුරුෂාකාරයේද කර්මාවතර සඳහා විපාකන ධ්‍යාන සඳහා විපස්සනා ධ්‍යාන සඳහා කියන තුන් ආකාරයටමයි කියලා පෙන්නන ඉච්ඡිතලාම තමයි කියන්නේ. එක්කෝ අර කියන විදිහේ සම්මුතිය අනුලක් වශයෙන් මම වෛර නැති කියනවා ඒ අයිති කාමයේ සම්පූර්ණ ධ්‍යාන බලන තමයි කරන්නේ. එහෙම නැත්නම් තමන්නේ කරනවා කියන භාවනා කරන්නේ මේ නිසා වඩා අසඥාන වැඩ කරනවා මුළු තුමින් කරන ඉන්ජිනේටර් වඩා ජීවිතෝල ආදී වශයෙන් ඒ තමයි ඉදින්දා ජීවිතේ වැඩ ඔක්කොම ටික මේ විචාකාර විදියට හිතේ කරුණා කරන කරගෙන ඒ තුන් ආකාරයෙන්ම ඒ පුද්ගල තමන්ගේ අත්දීජ කල්පනා ගන්න කෙනෙක්වත් නැහැ. වෛද්‍යකම මේ ආනේ විදියට මේ විපස්සනා ආරම්භ ක්‍රමයට මෛත්‍රිය වැඩිම හරිම විචිත්‍රයි මේ නිසා ආමවතුන් සංකල්ප පුතාවතර ඥාන සඳහාව කරනවාට වඩා මේ විපස්සනා ක්‍රමය අබෞද්ධන් දුරව ගන්නවා ඒක හරි අමතර සම්මයකට තියෙන්නේ ඇති සංඥාවකේ එක බෞද්ධරිකෝ නෙමෙයි ඒ බෞද්ධයන කරා බුදුහාමුදුරුවෝ අනුගමනය කරන කෙනෙක් තමයි බෞද්ධයන් ගැන බුදුහාමුදුරුවෝ අනුගමනය කරන මේ පාඩපත් වල තමන්තරල කරන්න පුළුවන් කියන හොයා ගන්නවා. ඒ වගේම උද්දේශ සුදුසු කරන යනවල මුතුන් අදගෙන තවන බුද්ධ ධර්මයේ ක්‍රියා කරන පාඩපත් වෙනවා. මුතු අන්තිමයි මුල ඇතිවෙන්න ඇතිවෙන්න මුතු වල කරන අනුරාධන කියන පාඩපත් නිසා ප්‍රාණාවතර කුසල් දුහාතර ධ්‍යානකේම ආරම්භ කරගියා. ආධ්‍යාත්මික නමුවා ශ්‍රද්ධාවක් අවශ්‍ය කරනවා. නමුත් මේ සත්‍යෝචිත සෝචිත සෝචිත සමගාමී විමාන කියන දුර ඕනම දෙයක් හදාගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් අනු මානසික බලය නෙවෙයි. දානසල නෙවෙයි, සීලසල නෙවෙයි, මොකද කතා කරන දෙයක් ඒක අනිවාර්යයි. නමුත් ඕනම ශිල්පයක් කරන හරියන ඒ බුද්ධාගමේ සත්‍යෝචිත සෝචිත කියන දෙන්නේ. එහෙම ගුණ කිහිපයක් වෙනවා කියන භාවනා විතරක් නෙවෙයි පාලනය දුක් පාලනය හරිය. සිල්පරාදීක සිල්පේ හරියනවා. මොකද හේතුව කලයෙන් ඉස්සෝ මෞලනය. ඒ කියන්නේ විපස්සනා බාධක ක්‍රමයේ යනකොට ඒ පුද්ගලයාට බෞද්ධ විදානෙන් වල සිල් ගැටලමින් වල ප්‍රශ්න. ඒකට උණු ටික තේරෙනවා. ඒ හැකි සංඥාව තුළ කියන්නේ තමයි තමයි මැච් කරන්නේ. ඒ වගේම උදු සිල් විදිහට කියන්නේ මනුෂ්‍ය විතර සිල්වලට ලැබුණා. තමයි මේක එක ආත්මයක් තුළ හැදලා ආරම්භ වෙන එකම කරන උපසූතිය. ඊට සුවත බුදු අන්තිමානි අත්මත තමයි සමාදාන හේතු වල මිස කාගකට නෑ අපිට බලයන් කරන්න බලයන් කරන්න යන්න බුදුන ඕන. ඒ තරම් තමයි කවර ගන්නවා නම් සරණ කරන ඒ වංශාර ආනවාද ප්‍රතිඥාස් කරන දුරාත ධ්‍යානලා සුදුනා කරනවා. ඒක නළුම විකසන කොමල හිත විචාම කරනවා. සාර්ථකතාවයේ විකසනාවට බුදුහාඳුරන් මම කරන්නේ කාටවත් නැහැ. එනිසා මේ කර්මවන්ත සූත්‍රයේ මේ අර කියලා දුර 14 විස්තර කරලා මේ කියනවා වූ සබ්බේ සත්තා භවන්ත සුඛි දත්තා කියන දෙන්නනේ උපසාර සමාධිය පටන් අර්පණ සමාධිය දක්වා විපස්සනා භාවයක ක්‍රමයට යන්න තුන දෙහි කරනවා. නැත්නම් ඔක්කොම සංග්‍රහ කරලා අකල් කරනවා. එකමයි එකම මේ ජලාශයක චතුපරවල් චතුපරවල් විවිධයි. එකම ගම් දුරු කරනද බලන ගුණන් චතුපරවල් විවිධයි. ඒ නිසා සම්පූර්ණ කෙනෙකුට පේනවා නම් තමයි මේ බුද්ධ ආගමක් හෝ එහෙම වෙන කිසිම ශාස්ත්‍රවාද ධර්ම පිළිබඳව පසුබිමක් නැතිනම් මට හැකි සංඥාවක් ඇතිලා කියනවා. නමුත් මේ පුස්තකාලය ජීවිතේ මොන කියන ඒක නිවැරදි නෑ නේද? අද වෙලාවේ නෑ මම මේක ජය ගන්නවා මේක කරනවා. ශාන්තියක් කරනකොට මගේ මොන දෙනවා කියලා හිතනවා ඇති කරගන්න කිනාද එතන ඍජුව චොද බලක් එකේ මම වෙනවා අන්නේ මෙතන උත්තරය ආවාගේ මෛත්‍රියක් වඩාගෙන තමයි සිදුවන්නේ කුදුසුම් දුක්සසන්ද අනුගේ මාර්ගයක් අතුල කොනවා කරගත්තම මේ මේ සෑම ගුණයක් මාර්ගේ ඉන්න ඉතින් යන්න පුළුවන් ඒ නිසා ඕනම වෙලාවක නෝකයේ හෝ කාටද කරනක යම් කිසි ගන්නට අවිදියක වීරත්වයටපත් වෙච්ච ඕනම කෙනෙකු වීර කතාවක් කියවලා බලන්න. සංසිසි ක්ෂේත්‍රයේ විද්‍යාවේ බුද්ධලගේ වීර කතාවක්, ප්‍රබල වෙච්ච කතාවක්, මේ වීර කතාවක් කියන බලන්න ඒ ඒ අතන මෙන්න මේ ගුණෝන් එකක් තමයි කරන්නේ. සමාන විදක සම්පතලාගේ ශ්‍රාවකෙක් මාර්ගයට බණ අහලා. මොනවා නම් මොනවා කරන්නේ. ඒක අහුව පස්සේ මාර්ග පස්සේ ඒ මුගල ඒ බුද්ධ ආගම සම්ප්‍රදායවල ගන්න ගැස්සිලට බුදු බණන ක්‍රියාත්මක කරන නිසා ඒ මුගල කියන කරුණ කතා ඉතිහාසය වෙනස් කරලා දුන්නා කියන ඉතිහාසය කියලා. ඒ නිසා මේ අපි වෙන සූත්‍රයේදී මේ මෛත්‍රිය උගන්වන්නේ ලෝක ධර්මයක් වශයෙන් මිසල් බෞද්ධයන් බලලා කරනවා. ඉගෙන ගන්න පස්සේ මේ කර්මයේ මේ සූත්‍රයේ කියන කර්මයේ මේ කර්මයේ අත්දැකීම කියන සංකල්පයේ උගන්වන ඒ බුදුහාමුදුරුවෝ යටි නැගුණේ හිතාගන්න බැහැ. ඒක ධර්මයේ වගේ ගැඹුරක් හිතාගන්න බැහැ. මේ ධර්මයේ තේරුම් ගන්න මේ රකින්න කරන මේ මනස ඉස්සර තරම් වචන පිළිස හිතාගන්න බැහැ. එතකොට ඊගාට උඩ සිද්ධ වෙනවා මෙන්න මේ කරේට මම එකතු වෙන්න අනිවාර්යයෙන්ම මම සිල්වන්ත වෙන්න ඕනේ. මේ පාඩක වෙන්න ඕනේ කියලා ඒ මුල තමන්ගේ සීලේ පිළිබඳව අවුරුදු අපබුදුන කල්පනා කියලා අනුමාරයෙන් පටන් ගන්නකොට සීලය කියලා කියන්නේ අබ්බහැවි. සම්මේ යක්කා එරන්තු සුඛි දක්කා මුචකොත් මොනතරේ කිසි එන විනේ පරිපෝවේගේ සුඛිනෝවා කේනෝ හොන්තු සම්මේ දක්කා එරන්තු සුඛි දක්කා ජීවනයේ කියලා කියන්නේ අද ක්ෂේම භූමිය කියලා කියන කාන්තාරයන් විසින් කරන ඒ ජීවනය ඇති වෙන දර අපේ දෙන්න අනිවාර්යම තමයි තමන් ජීවක පිළිලන්තෝ තමන් සීල පිළිපදක සතුන් මොමර මාතර කරන සතුන් ආදී. ඒක නොකරනවා කියන කෙන සතුන් ආවේදී. කල්වාද රැසෙන්නේ නැහැ කියන කෙනේ අන්ත සුඛාන සුඛා සතුට ලැබෙන කියලා විතරයි. පහෙන් ජීව. උදාහරණ කෙනෙක්ගේ හිස්සතල මේ සරු ඒලා මේ සතුන් කරගන්න නැතිව කිව්වාද අන්න අදෝදීම අන්නේ කෙනාට සීලෙක පිළිපද තමන්ගේ සීලේ පිළිපදලා පුදුමාකාර වටිනාකමක් ඉත සමාදන් රක්ක සමාදාය රක්ක ශික්ෂා වදේශ කියනකොට සමාදන් රැකීතු. අන්තිම පරිණාමය කරනවා නම් ඒක හොඳට තාම කරගන්න ඊගාට අර සිංහල බලාපොරොත්තුවක් ඇති කරගන්න. අරවිතර ඉන්නේ කෙනා නම් මේක නවතින දර්ශනය පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගන්න තමයි කියන තාවකය. සුමන සාමලයකම සාමලයෙන් කරන්න දාතිවයි මේ සාසනය පැවැත්වීමට අවශ්‍ය කරනවා මේ තමන්ගේ අනන්‍යතාවක් ඇතිවීම අනුන්‍යතාවක් ඇතිවීම ඒ සීලේ පිළිබඳව ඉදිරියට යන උදාස කරනවා ඒක මේ තමයි විකසනා කරන්නේ විකසනාවේදී පටන් ගන්නකොට උදාහරණ සාමාන්‍ය මට්ටමකට පදනමකට මුදලා ඒ ඉන්න මට්ටමම සාධක කරගෙන ඉන්න මට්ටමම මේ හේතුවක් පාදකයක් පදනමක් කරගෙන එතනින් ඉඳලා දිගට දිගට දිගට දිගට මේ මෛත්‍රී ක්‍රමයට ඉදිරියට යනවා. දැන් සාමාන්‍යයෙන් යෝගාන්තරයකට පත් වුණාට පස්සේ මෛත්‍රී භාවනාව කරන අපි කලින් කියන දාන රූපාවතර ඥාන සඳහා භාවනා කරන ඥාන ඒකදී කියන්නේ ප්‍රථමයෙන් සමනතයෙන් මෛත්‍රීය. මේ කියන්නේ විපස්සනා ක්‍රමයේ සමනතව මෛත්‍රී කරගන්න ආයේ බොහෝම අත්දැකීම්. කලින් කරන සීලයක් හෝ කලින් කරන සමාධියක් හෝ කලින් තමයි ආම්බේ කල්යාණ මිත්‍රෙක් කොනේ ඒ වෙනකොට කොහොමද දැනගන්න ආම්බේනවා ඒ කියන තුනේ එකක් මාර්ගයේ මේ හැකි සංඥාව කොහොමද ඇති කරගන්න වෙන යෝග අවතරයක් වෙනවා ඉදිසු ඉදිසු වෙන්න වෙනවා මුදු අන්තිමානි තුන ඇති කරගන්න ඕනේ කියලා ඒ පිළිබඳව කාර්යයක් එනකොටම ඔකේ සීලයක් කල්යාණ මිත්‍ර ඇසුරක් ඒ වගේම මේ යෝග අවතරයකින් එන්නේ එන්නේ වැඩෙනවා ඒ විදිහට ඒ අත්‍ය කුසලයක් සිදු කරන්නේ නැත්නම් ඒ උදේ කවදාකවත් සමන ජීවිතයක් ගත කරන්න බෑ. ඒ නිසා රවටනදී දේශනා කරන සමන ජීවිතයක් ගත කරනවා. මේ පරිපත්තන්දර අනුගීජා කියලා ගත කරනවා නම් අදුගාමී භවකට එක සිත්ක්ෂණයක්. මෛත්‍රී කරන්නේ. චරා සංවාදවත් සම්බන්ධයේ මිත්‍යා චිත්තම් භාවයේ අමෝගාදස අටමෙන් නම් ලින්කන්නේ. මේ මිනිස්සේ මේ මිනිස්සේ කියන වැරදි යෝගාවචරයට එහෙම නැත්නම් පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් කොහොමද යතිලා සිල්පතෙන් යන්න කෙනෙක් දවසකට එක අසුසන කාලක වේසා ඒ දෙක යදලා ගන්න අසුසන කාලක ප්‍රදේශයක් මෛත්‍රී කරනවා නම් ඒ ඇති කියලා කියනවා සමන්‍ය රතුගෙන පින්පාත නෝදෙනිය ණයරතෝ වලයි මේ තරම්ම පැවිදි ජීවිතයක් මේ මෛත්‍රී අදහසක් අතර පුදුමාකාර සමානාරකයක් කියන මේක විදිහට හේතුවක් කියනවා මොකද දැන් ලෝක විචාරණා කමෙලා යම් තරකදී මේ සත්වෝදුත සුදුත් කියන තුන දැකලා අතරෝ එතන ගුරුවරයා ගුරුවරයෙක් සමත වශයෙන් භාවනා කිරීමක් උදාවෝ සාමාන්‍ය වශයෙන් සියසත්වෝදුත සත්‍යා විභාවනා කරනකොට දැන් පුදුමෙක් මේ සීලයක් මේ සීලයක් මේ පිටිකයක් සීලගතියක් වලින් අවශ්‍යයි තේරුම් ගන්න ඒකමයි සීලේ සමාදන් වුණා නම් ඒකමයි දැනගන්න ඕන අපි මතිමතාන්තර වගේ කෞෂත්වයේ අපේ අපේ උච්චාති ගමන සාධන සාක්ෂි කියලා සීලය. සීලයක් සමාදන් වෙන තාක් අපි කම රෝගී පුද්ගලයන් වගේ කරන්නේ අපිට සීමාවක් නැහැ වැඩිම රූප සත්‍ය ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ දේවල් දිගේ රස විඳීමයි ඉන්ද්‍රයන් දෙකේමයි සීලෙන් තොර වෙනකොට කෙරේ. සීලේ විතරයි ඔය පිළිබඳව හිතීම සීලාචාර ගැටයක්, සීතල ගැටයක් හැදියාවක් ඇති කරගන්නවා. ඒක නිසා ඒ සීලය සාර්ථක වෙන්නේ. නැත්නම් සීලය හොඳට හිතර වදින්න වදින්න සීලය පිළිබඳව ගුණ පහළ වෙන්න පහළ වෙන්න අර රූප රද්ද ගන්න දෙස්පක්ෂ කෙරෙහිත්තා වූ ලෝභය, කාම ඡන්දය එක්කෝ යටපත් වෙනවා. ජනශීල ප්‍රදේශ. එමෙතන ලෑන්ක් මාතාවයි. කියන යාලක් කරගෙන සමරක් ජීවත් වෙන්න හොඳනවා වෙනවා. නැත්නම් ලෑන්ක් මාතාවයි කියනවා. නමුත් මේ කාමච්ඡන්දේ යටපත් වෙනකොටම මේ ගාවට තියෙන ඉවරලේ වෙන ව්‍යාපාරික රූපය. ඒුණා සීලවන්ත වෙච්ච ගමන් දේශය නොස්කාරතිය දුසින්නතුන් කරේ යත්තා වූ දේශය එනම් වෙන්නේ ඉතියි. එමුදා සිල්වත් වුණාට පස්සේ තමන්ගේ මුළු ජීවිතය හැමච්ඡන්දේ කියලා යනවනම් ඉතින් මේකෙන් තමයි මෙතෙක් තියාගෝ ඒ සීල පදනම ඒ කණියව අගිට දෙන්න ලේකර වැයලා. නමුත් ඒ සීල පදනම පදනම සීල කණියවට සාහෝරෝ පිළියාව සුපතිකත වුණා නම් තාම බයක් තියෙනවා ද්වේෂයෙන් වැඩේ. ඒකෙත් දෙනකින් කියලා බය කියලා ඒ ද්වේෂ නිසා බයෙන් බයදී. මේක පිළිබඳව නිත්‍යවම මුදු අනතිමානී ගුණ දිනු කරේ නැත්නම් ඒක වාකලාවට තනිකතේ වගේ දේවල් තමයි. ඒක තමයි දේශනා කරලා තියෙන්නේ. එක චිත්තක්ෂණයක් හෝ පැවිදෙක් වගේ මෙමන්ති කාරණාව කරනවා රචනා සංඝාතමත් තමයි. සූසලන් පරිමාණයක් කරනවා නම් ඒ මුදලා ඒ තමන්ගේ පැවිදි ජීවිතයේ දවස බලන් උදගන්න. නැත්නම් අහනවා. මොකද ලෝකයාගේ තියෙන කාමච්ඡන්දය ලෝකයාගේ තියෙන රෝගය නෝග ලක්ෂණ. චරිතම් කියන රෝග ලක්ෂණය තමයි ද්වේෂය. එමත් ඒ ද්වේෂය පිළිබඳව හොඳට කරකිනවා මොනවා නැතිද තමයි සූරන්ටයි කියලා ඕගුලන්ටයි කියලා ඕ ඒ කොනන් සාධාරණින් තමයි වෙන්න පටන් අරගත්තොත් ඒ ව්‍යාපාරය දෙකට ආවදම බලනවා. එනිසා මෛත්‍රී විතරම පවත්වන්න. මේ මෛත්‍රී පවත්වනකොට ඒ සූත්‍රය සඳහන් කරනවා ඊගාතන ගාථාවේ තසවතාවරාව අනවදේශ. ඡස්ත වෙලා බය වෙලා කාමයේ යට වෙලා ජීවත් වෙන සාමාන්‍ය හුදි ජනතාව පොදු සත්‍ය සූත්‍රයේ තියෙනනේ තාවර භාවයකට ගත්තොත් ආතන් වහන්සේට වෙයි කියලා. සත්‍ය භාවයට ගත්තොත් ඡස්ස ඡස්ස ආහාර කියන දුකදල විශේෂයක් උග අනවදේශ ප්‍රතිපදින්නේ. ඒ නිසා තමයි සීලෙන් පිළිවෙලකට දානවා තිබුණා දැන් තමයි කරන්නේ ශ්‍රේෂ්ඨ බඳ පුද්ගලෙකුට වේවා තමයි කරන්නේ මෛත්‍රී සාරක පුද්ගලෙ සාත්තුර සහිත පුද්ගලෙක් පාඩ පාඩ වේවා කහකේ සමාන ආරම්භය කරනවා එහෙනම් පැවිදි ජීවිතයකට වෙන සංගුණවල ඉන්නවත් ජීවිතයකට අතුරන පස්සේ මෛත්‍රිය වෙනකට වැඩි අවශ්‍යයි. ඒක නොදැනගත්තොත් දේන වාගේ ලොකුස්මකට බාහිර කරගන්නවා. ඔන්න ඉතින් මතක් වෙන දෙයක් තමයි මේ ධාර්මිකයේ යාළුවා මම මේ ධාර්මයේ පිළිබඳව පෙළඹෙන්න ඉස්සලා ඒකත් භාවනා කරන ඉස්සලා ආශ්‍රය කරන වෙලාවේදී ඒ දවසම මේ භාවනා කරනකොට අපි රකින්නේ ප්‍රමණයක් කියන්නේ. ඉස්සු දෙකේ විතර කාමෝ විතර අපි දෙකේ ඉඳලා ඉවයි මොකද මේ කරන්නේ ඉතින් එහෙම කතා කරනකොට ඒ අනුවා ඒකගේ අම්මා ගැනම කතා ඒ අම්මා ඒ අංගලේ මාර්ගකරයක් සිය ව්‍යාපාරයක් කරලා භාවනා පුහුණු කිරීමකට පිළිවෙලකට ලායකත්වය ගන්නවා. ඒ ඒව මේව එනකොට ඒ කාලේ ඉඳන් ඇතිවන්න පුළුවන් මේ තරු සාමාන්‍ය මාර්ගම් මාර්ගවල මේ විදිහට වටනාකොට දකින්න. ඒ තවර වැඩිම මොකක්ද කියන්නේ භාවනාවකටමයි කියන භාවනාවට ඉනවා. ඉතින් ආලෝකයෙන් කොහොමද දැනගන්නේ ඒ වෙනදා සංකල්පී යාමහම ප්‍රයෝගයක් වෙනස් කිව්වා මෛත්‍රී භාවනා කරන දරාවා මොකද වුණා බලන් ගොඩක් කරලා එතකොට ඒක කරන්නේ මෛත්‍රී භාවනා කරන ඉඳලා ඒක ගන්නවා කියුවා අපි අන්න ගන්නනේ මෛත්‍රී කරලා ඉඳී මුචල අපි මොකක්ද ගන්නවා මුන්නේ නේද මෛත්‍රී කියන්නේ දැන් මේ තේරුවා ඇත්තටම ඒ අන්න කාලහතු සාය කරන්නේ මේ මෛත්‍රී වඩන්න පටන් ගන්නකොට පස්සේ අනිකටම වැඩි විකාර ස්වරූප තේරෙන කොනමලාට වේ. ඊළඟට සමෛත්‍රී වල ජීවිතා තමන් තුළ ව්‍යාපාරය ධර්මාකාරයකට වැඩිලා කියන එක ගන්න තුන බාහිර බලමයි භාවනා කරගෙන ඉන්නේ. අනිකේතාව ප්‍රසන්නවට යන බෑ උසන්නද කියලා. ඒ නිසා මේ තමයි සමත භාවනා කරන කෙනාට අරු නොවි යන්නේ. ඉස්සරහම ගියලා නිතරම මතක තියාගන්න ඕනේ මෛත්‍රී කරනවා කියලා අනිවාර්යම තමයි. මම මෛත්‍රී මේක ඒකෙන් කරන්නේ අනුන්ට හිතාකාර බවක් නැත්නම් අනුන්ට හිතාකාර බවක් නැත්නම් ඒක අවස්ථාවරාව අනලේක. චක්‍රායපස්සනා උදව්වන්නා වූ ආනච්ඡන්ද බුද්ධලෝ වේවා සාතන් වාසේ වේවා සියල්ලන්ට සමාදාන මෛත්‍රිය කරන්න ඕනේ. ඒ මොකද ඒ මෛත්‍රිය කියන සුවේ ගාගත්තේ නැත්නම් අතමසම සිදුවේ. දැන් මේ දේවතාවෝ විශාල පිළිකා මේ සංකේතයට අනුරගන්න. ඒ දේවතාවෝ ගන්නවා. ඒක මේ කලේ ඉන්දියාවන්ත කරන්නවා. ඒකේ වැරද්ද මේ සත්‍ය අන්තදී ගණන් භාවනා කරගෙන යන්න නම් අපිට මේ කියන්නේ සත්‍යෝනේ. ඇති සංඥාව කියන්නේ මේ දේවතාවෝ අක්ෂර වේවා මෙයත් අපේ ඇහිලි ගෑවෙන්නේ නැතුව අපි මෙයත් වලන්නේ නැතුව මේ තුන ඇහිලි කරගන්නවා. යම් නිශ්චයකාර. නිශ්චිතකාරයේ අපි මාර්ග වෙනවා. එතනතු මේ වැඩේ කරගෙන ගත්තොත් එන්නේ මොකද? මෙයත් උන්ට අපේ ළඟ ඉන්නත් නැතුව ඒවත් මෙත් ඇවිල්ලා කිව්වේ. ඒක නිසා මයින්ඩ් එක සුවය. ලොකු ගැතියේ සිනේ හැලේ කරනවා කියලා කියනවා. හැම වෙලාවෙම එඬොත් එකක් දෙලෙක වෙලාවෙ ඉල්ලන්නේ. ඔයාලා ගන්න ලැබෙනවා නම් අර කඩේ ගියාට එඬොත් එකක් අර දැන් ගන්න දෙච්චා. ඒක තමයි සිමෙන්නේ කියලා. ඒ සිමෙන්නේ ඉන්නේ නැත්තම් කැපෙන ගැතිය, චලන ගන්න තියෙන වස්තු වෙලා කියලා. ඒක ඒක ගන්නත් නැහැ. යන කෙනාට වෙයිසයි වගේ. එනිසා හොඳට ලුබ්ලිකේෂන් තියෙනවනේ සකන්සර් තියෙනවනේ වාහනේ ගමන පාසල් වාගේ මේ අගයක් අගේ දක්වා යන මේ අත කුසලය ඒ ගමන හරීම පහළුයි ඒකත් පිළිගන්න ඉස්සත් ඒක ගාමියයි දැන් අපි මොනවද මේ විදිහට අරදා දුරක් අරගෙන එකෙන් කියලා පිළිගන්නද ඒක කරලා කරලා කරලා කරලා හංජකයි ඒක දෙලෙක නේද වස්තු බින්දුවක් ගන්න කන්ටෙන්ට් එකක් ගන්න ඉතින් අතර කර කර කම් කරනවා නැතුව ඒක ඇලිච්ච එකක් තියෙනවා. ඒ වගේ තමයි සම්පූර්ණ සම්පූර්ණම ඡන්ද සහිත සත්පුද්ගලෙකෝ වේවා. ඒ නැත්නම් සම්පූර්ණ හැකෙති සාරවතේ කියලා දෙන්න අතර එක වැඩ කරන්නේ නම් මෛත්‍රිය කියනවා. ඒක ප්‍රශ්නයක්. ඒ මෛත්‍රිය කහනත්තන් නයිවරු කියලා කරවන්න මේ ආතන් වාදේ දිහාට කියන එක තමයි. ඒක මනම් වෙන්නේ මේ දෙවන අදුරක්. ඥානනාශය පුළුවන් වෙනවා. නැත්නම් ඉහළින් කරන්න පුළුවන් වෙනවා. ඒ කාමච්ඡන්ද ප්‍රස්තලකයට ආවොත් හස උද්දලකලේ වෙයි කියලා. යෝගාවදරදී බල දෙන්නේ. යෝගාවදර උදේව සහතන් වලටයි කියන විච වෙනවා ඒ වාගේම අර කාමෝ විරුද්ධනේ හස බයෙකින්වත් වෙනා වූ කරපයි කියලා. තුන යෝගාවදරාමි මෛත්‍රිය ඉස්සනලකේ මරණවල තුන් ජීවිතේ බොහෝමත්ම විචිත්‍රයක් බවට පත් වෙනවා. එමෙතනදී දේශනා කරනවා අර මම කලින් කතා කරපු සූත්‍රයේදී ඒ අන්‍ය කීපක දේනාතනයේ ගිහිලා වික්‍රම කිව්වයි කියන මොකක්ද වෙනස කියලා කියන අවබෝධයේ සර්වඥාන්සේ ආවපස්සේ සංඝයාතයට මතක් කරනවා සුබ පරමාරෝගික වෙනස්සා හේතු විමුක්ති වදානු උද්දකවියක දුක්ඛ උත්තරේ අපරිවිද්‍යයෙන් විමුක්ති අපරිවිද්‍යය. මරණ මේ සාසනයේ යම් කිසි මහණෙක් ප්‍රඥාවන්ත මහණෙක් අන මාර්ගයේ අත්මුදලේ ඉදුණා එකක් නැත්නම් ඒ තාක් කල්ම ජීවිතයේ සුදු වශයෙන් දකින්නේ මේ මගේ හේතුක් කරගන්න ඕනේ. සුද පරමාර්ථ සුදු කාමකට මොකද? ඒක ධ්‍යාන කිව්වම හොඳයි කියන විතර මේකෙන් තමයි ඒ පැණි එකට පස්සේ කොහොමද ඕනකට ඕනකට කිසි කොහොමදක් තියෙනවා මෙතන සුබවරමහා මේකේ යථාර්ථයේ කවියුති කියන විදිහට මේ සියල්ලගේ හොඳටක් තියෙනවා මගේ යෝගාර්ථක වලට එන්න මම කමලක් එන්න නැත්නම් අපතේ නිකුන්නා කියන සිද්ධිය හොඳටක් උදාහරණයක්. ඒකවලට චතුනාවක් කියලා. ඒක නමේ කරන කෝවල වැරදි. ඒක මොනවා විනාශයන් ගල්දිවට වැරදි වල තියෙන ඡන්දේ ඒක ඡන්දේ දීලා අපි ගන්නවා. ඒකදී අපරාධික නායක සම්බන්ධව ප්‍රශ්නයක් ආව වෙලාවේදී සම්මාසේ මා ඉන්ටර්නෙට් දෙකකදී මම ප්‍රශ්නයක් ගන්නවා ඒ වෙලාවක අනිත්‍යක සම්පූර්ණ මතාලාරම අපිත් මෛත්‍රී ගැන හිතලාව ඒක පිළිබඳ ක්‍රියාත්මක වෙන්නේ අපිත් පාසල ගියොත් එන්න ඒ විනය හෝ සදාකාරය රැකෙන්නේ කියලා. කොහොමද ප්‍රකාශ කරන්නේ? ඒක නෑ. මුලින්ම රසවත් කතා කරලා හොඳයි යම් විදියකින් ඒ සිද්ධියකදී තමන්ට විතරයි කරගන්න බැරි නම් මේ බලන්න සාධාරණයක් සාධාරණයක් දුරයක් අනුයක් කියන බව ගන්න. ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න පුළුවන් අපි වෙන්න ඕනේ ඕනෙම ප්‍රමාණය ඕකාර දෙන්න පටන් ගන්නවා. ඒක අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ උඹේ අභිමය කියන තැනක. අපි දැනගන්න යසොත් දැනගන්න. නිසා අපේ අකමැති ඉදිරි කර ගැනීම කියන්නේ මේ මුක්ත කරගෙන කියලා. නිදිච්ච ස්වභාවය ගන්න මේක නිත්‍යක හොඳයි මට මේ කාරණාව දැනගන්න. මේ ධර්මතාවය මතක ගන්න මේක නිත්‍යක හොඳයි කියලා ඒක දැනගන්නවා. ඒක කුජුසු විදිහට. ඒකවත් තමයි කියන මුද්‍රාචිමාන යුගයේ මතක ගන්න කිය. හැම දෙයකම වැරද්දක් තමන්ට හැදෙන්න පාරක් වගේ. ඒ වගේම අපි ළඟට සම්පූර්ණ කෙනෙක් කැමිනේ ධර්මාකාරයකට සදාකරපානන ළමයි අරයි. ඒක අපි මනුස්ස හිතේ ස්වභාවයක්. ඒ කියන්නේ මනුස්ස හිතේ ස්වභාවයක්. ඒක කවදාකවත් මම බැලනකොට හඳුනාගන්න අපි යන්නේ හැටි මේක දැනගත්තොත් අපි පොදුගේ ගුණයක් වේවා තමන්ගේ ගුණයක් වේවා ඉගෙන ගන්න මනුස්ස හිත කියන එක. ඒක තේරුම් ගන්නකොට අපි බැරි කවදාකවත් මොනෝදයක් අපි කරන්නේ. ඒක අපි මගේ ඉතිරි ගන්නවා කරලා මුළු මනුස්ස හිතම වෙනදක් නෙකම් බයන්නේ. ඒක නිසා අපලගේ ඉදිරියට එන්න හැම එකදීම සුද්ධ පරමාරම්භික වේ මෙත්තා චේතෝ විමුක්ති කියන විදිහට ගන්නවා නම් අපි නම් මේ කර්ම කරන වේ කියන්නේ තමයි මේ දෙකක් එක්ක අපිට විදිහට ගන්නවා. සමාරයක් නමයක් තමයි. ඒ මේ එකක්ද මකලා අයින් කරන මේ කරලා අපි කවදාකවත් මේ නාලකේ දරාගන්නවා. අපිට ඉදිරියේ මේ විදිහම ලෝකේ තමයි හිතපාරක්. ඒකට හිත ආකාර බලක් ඉලක්කම වෙච්චා තමන් කියන්නේ මේ ඔක්කොම ආශා භාවනාවා කියන විදිහට ප්‍රාර්ථනා බුදුරජාණන් ස්ථාවරය ප්‍රතිචාරය කරකේ අනවශේෂව ඉතාකාර පවතිනකෝ පාඩයි. එන්න ඉස්සරහා කරන්නේ සමගිත දෙක. ප්‍රභු නෝගාවතේ නෝගාවතේ ආකාර සාමාන්‍ය බුදුරජාණන් කියන්නේ සාමාන්‍ය බුදුරජාණන් කරන ආපති ක්‍රියා කරනවා. ප්‍රතිචාරවත් කරනවා. චිත්ත ප්‍රතිචාරය සංජීව කරන ලබෝති ටික හිතෙන් කරගන්න. ඒ වෙලාවට හිතෙන් කරගන්න මොකද හිත දැනුනේ දේශේ කරන ආකාරයට ඒ හිතට සදාකාලේ කොනකට හේතු කර බැහැ. ඒකගෙන තමයි අපි හිතේ මේ මේ පාවිච්චි කරනවද එහෙම කලින් පුළුවන් ඔක්කොමක් වලක් කාරණා ඒක කාලයක් යනවා. අනිසා විකසන වැටේ ඒ පරිණතින ඕනම කී අධිකත්වයකින් වාසි කරනවා. හැම වෙලාවෙදීම ඔක්කොම කොමිනේටක් නම්නවා වගේ කියලා යොද කරනවා හොඳයි. ඕක දෙන්නකට අපිට තාම කීයක වගේ ප්‍රකාශය ගන්න කාර්ය ගන්නවා වගේ දැනපත් පාවිච්චි කරලා ඒකෙන් නම් නිතරම වල එරුම් දෙයක් කියනවා වගේ දැන් කිව්වේ මේක කරගෙන යනවා නම් මොකද තමයි කරන්නේ දේශනා කරන්නේ වගේකම යාවුමන්නට ආශ්‍රිත කරගෙන වාගේ යෝගාවචරයේ කිසිම මාර්ගයක් ගන්න. සමහර ආදාලා කරත්තේ මෙහෙ කරලා කපන්නේ කරු කෙරේ විශේෂ ඇති කර ගන්නවා නම් ඒ සමස්තම ප්‍රේක රාක්ෂ්‍ය මුත්‍යේ කියලා වන්දක දෙනවා. ඒක අපේ ආවතනන්නේ නිතරම ආරක්ෂිත තියෙනවා. යම් ආකාරයකට අපිට අත්දාලා දෙන්නේ කියලා ඉතින් කවරකට කීක සම්බන්ධ කරගෙන ඒ දෙනා සම්බන්ධ කරගෙන දේශකාව අපිට මේ ජීවිතේ සුඛයක් අතින් හම් වෙන්නේ වෙන කියන දුක දුක් සත්‍යයක් වගේ. කල්දාපතාට කරගෙන අපි දුක ප්‍රතික්‍රියා කරන මාර්ගය ඒක කියන දායක අත්කමලයි කියන්නේ. එතනත් මේ ජීවිතේක ගැළවෙන්නේ. ගැළවෙන්නේ හදන්නවා මේ ජීවිතේ. මේ චිත්තක්ෂණය ගැළවෙන්න කරන්න නම් හදන්න නිකුත්ට කරගන්න නම් මේ මොහොතේ මේ හිත ඒ වේගයෙන් ශක්තිය ගන්නවා. ඒක පළවෙනි චිත්තක්ෂණයම වැඩි. පළවෙනි සංඥාම වැඩි. ඒක ඇතිවෙලා ඊගාවට වෙනා වූ ඒක මත ඇත්ත ජීවිතේ නිකුත්ට අර තරම් ද්වේෂයෙන් තව සත්‍යතාවයි හොඳතර ආරාම වැටෙන්නේ. ඒ තාදී සත්‍ය ලබ්බේ සත්‍යාරං සෝවිතක්කා කියන විදිහට ගන්නනම් මේ මෛත්‍රී කියලා දෙනා මුළු දෙවිද සම්පූර්ණ තමන් තුළ දවසින් දවස දවසින් දවස ඇති නැති බව දැනගන්න මේ ලෝකයේ ගැටලු. මේ ආනන්ද කලිසින් ස්වාමීන් වහන්සේ අපරාධ සිනායක සමිතිය කරනකොට මේ ස්වාමීන් වහන්සේ දවසක් අපරාධ සිනායක සලා කරාගේ ස්වාමීන් වහන්සේ මට මෛත්‍රී කරනකොට වැටෙන්නේ මුළු ලෝකෙම තියෙන මටමයි කියලා ගන්න. මේ මුළු ලක්ෂයක් කොහොම ඉඳලා වෙන්නේ මගේමයි කියනවා. ඒකත් අපට සොල්දාස්වල හරි වැදගත් නම් හතර තියෙනවා. ලෝකෙ ඉන්න අපිට මෛත්‍රිය කරන්න අපට ආරම්භ වෙනවා. ඒකවල අපි මේ සමමල්ලාන ආකුල ඉඳගෙන ජීවිතයේ ඉස්සරහට ඉඳලා කොට ඇන්නමයි කියලා ගම් බීලා ඉන්නවනේ මේක අවදාගන්න විකසනාගත්තු ප්‍රශ්නේ ගැන උදාරගන්න. ඒකට හේතුව සමතවාදී මෛත්‍රී කරන්න යනවන හැමදාම එකක් ආයරම මොකද කරන්නේ. ආවාසප්පයි දෝසප්පයි කප්පප්පයි ආදී වශයෙන් ඒ පරිසර සාධක ටික දාය මොන ඒ මුතුරේ මෛත්‍රී වැඩි උතුම් වෙනවා. ඥාන කල්පලේ වදාය මුතුන්සයි මේ මෛත්‍රිය හැදෙන්න තියෙන සමතකට දෙනොත් ඇත්ත. ඉස්සසලකට දෙනොත් මතන් ගැන පොළොවේ දයියෙන් කතා. තමන් කරගන්න ඕනේ මේක දුක වීමක් බැහැ. ඒ කාරණාව මයි ළඟට තියෙන අනුමිත සුද්ධකම් ගුණ 14 කෝකේ අනුපාඩු තියෙනවා. සක්කෝ ගුණයක නැද්ද? මුදුරජමානී මේ යන්ත්‍රාන් වශයෙන් බලනකොට මේ වැඩේ සෙන්සරන සීනේ ගෑවේ නැත්නම් මම මෙන්න මේ ගුණයයි කියලා ඒ අනුමිත සුද්ධකේ එක ගුණයක්වත් පිළිවාගෙන අපේ ආරක්ෂා කිසිපත් නැහැ. ඒකට අපේ හිත සම්පූර්ණ අනුමතමයි. සාහිත්‍ය කියන්නේ ඒකට විදින් ජයගත්තා නම් එවැනි උග්‍ර ප්‍රශ්නයක් අතර ජීව කුතුහලයක මේ අපි ස්තුතිවන්ත වෙයි මේ කුතුහලය තමයි අපේ වෛද්‍ය ජීවමාර්ගය කියලා බලන්න අපිට අවස්ථාවක් ලබන්නේ. ඒක ඇත්තටම මෛත්‍රීලත් නරකට ජීවදත්ත මොහිතින්ද. මුතුමාදවස උරුමතු වෙන්නේ නෑ කියලා. ජීවදත්ත විතරක් බලන්නේ උසහාන ගන්න මොකද කියලා. අපිට බෑ. එවනක් මේ විතරයි පුළුවන්නේ කුමාරාග්නියකාර සරාපර ඉදිරියට යන තුරුවායන් යොදවයි. ජීවන්ත කරපු නිසා කරවන්නාසේ ඇටකුලක් වඩා විශාල මෛත්‍යක් ඇති වෙනවා. තුරුවායන්ගේ දුරේ ඊට වේලක් වඩා චූර මෛත්‍යක් ඇති වෙනවා. ධර්මරක්කා මේ ඊටක් ඇති වෙනකොට තුරුනේ මොනසක් කරපුදී. දෙන්නා බින්දා ගන්න ඕනේ අනුකම්පාවෙන් කරනවා අනුක ව්‍යාකරණියා කතනක දෙයක කාර්යයේ අනුකේ යන අනුකේෂණය ඉන්න පටන් ගන්න උත්සාහය. ඒවෙනවා මේ ගානේ යනකොට සසාරණ භාවනාවල සෙනෙහිදීනම් අවදානකට ගන්න සර්වඥාන්තේ පවා දේශනා කරලා තියෙනවා. මනෝ ලෝකයේ තියෙන නොදැන්නාට ලෝක හැමෝමයි පිළිගන්නවා. අනුනාරෝ සංගාමේ සාපාසෝ ප්‍රතිසංතරා අතිවාක්‍යන් එක්ක සම්බුසිනෝ පවුතර අන්නේ විතරමයි ඇතකසේ දුන්නේ මේ ඉලිහිය ඉතල කාගෙන ඉන්නවා ඒක යුත කරන්න නැති කියන්නේ මොකද බොහෝ දෙනා දෘෂ්ටින ඒකත් අතිවාසුපාචිය සකලවතන වායෝ විදවත් දුක්ඛතාව වෙයි එහෙමද වෙනසකම පාචිය ඉතින් ඒක බොහෝ වැක්තිය ඒක නිසා මතක තියාගන්න ඕනේ මොනන්ති භාවනා කරන කෙනා හැම වෙලාවෙම තමගේ ආයුධ මල්ලේ අර සංස්කේතය කරනවා සංස්කේත ප්‍රමාණය ඒ වගේම සත්‍ය විවේකී අත්තාන සංසුප්පහකාරය. සරසල්ලි දේශනා කරනවා තම බාහිරය, ප්‍රයෝගාදිය, එතකොට සිච්චි නැතිවලා ඒක උපදානයි කියලා බලන්න අපි උත්සාහ කරනවා. සත්‍ය කරනවා ඉන්නාද දෙමාන අපි දන්නවා ඒක උපදානයි. ඒ වගේ තමයි විචාරිකත් යම් කෙනෙකුගේ සක්කාය දිට්ඨිය ඝන ධර්ම කිසිම විදිහේ දොර වෙන සද්දමුදියේ මම මාගේ ආත්ම සංඥා දෙන ඔහු කට්ටු කරපු ගමන් ඔහු ඒක විශාල නිගාණයෙන් කරගන්නවා. සක්කාය දිට්ඨිය කියලා ඝන භාවනාවෙන් සමතකමෙන් ඒක වුණා. පිටසනාවේ පස්සාවෙන් දැන් කරගන්න යනකොට ඒක දුරකාරී වෙනවා. කංශ උපාදායක කංශ භාගයේ කියන රෝග සමස්ත භාගයේ පස්කපාදය කංශයෝ කියලා යන්නේ දැන් සිමනදානේ උපාදායකට කැලේලා කියනවා හොඳට ඔයාලට වුණා කියන්නේ සත්‍ය මේ විදිහට තමයි යන්නේ තමයි ආත්මය දුරු මේ විදිහට ඉක්මවලා ගන්නවා කොහොමද මේ කලිස් භාගයේ කංශයෝ කියලා කවුරු වෙනකතෝර තමන්ගේ නෑ ඒකත් උත්තර දෙනවා අතිවාක්‍ය කියනවා උසද වෙනවා මුල්කේ උපාදාංගයයි කියන්නේ. වචනයේ වචන කියන්නේ. මුල්කේ ප්‍රථම අර්ථණීමක් ඇතුලේ මේ අන්වයෙන් වලින් සංසුනෝයි තේරෙනවා. යම් කිසි කෙනෙකුට හොරයි පදමා වෙච්ච ආනන්ද ආත්ම සංඥාවක් තියෙනවා සකයි ඒක පොරොත් එකක් කරනවා දෙකක් කරනවා. ආනන්දයට අපි තේරගන්නවා ඒක මිනිස්සේ ඉන්නාගේ මිනිස්යාගේ මුළු ආරි ප්‍රශ්නයක් අහනවා ඒක නිසා ප්‍රශ්නෙට උත්තර දෙනවා. එකක් දෙකක් තුනක් කරනවා. ඉතින් සංසාරේ නැත්‍යක්ක අමාන්දාවිනට මේක කවදෝ ඔයින් පත්මකට තෝර ඒ පාස සෝති මුත්ත වෙනවා කියන කවුරු මනෝ පරිදි කවුරුන කවුරු කවුරු මම කවුරු කියන්නේ මොහොතේ මේ හත්ෝ නිදේශ අත්හනගෙන අපි දැනගන්න ඕනේ මේ වගේ කක්කවල ප්‍රමාණය නෑ දැන් දැනගන්නවා නම් ඇතුළත මුත්ත ගන්න බහවෙච්ච ඇත්තම කරේ අනක්කර දෙවි කොටකට මුත්ත වුණා සංකීර්ණ අවශ්‍යයි. පරිසරයෙන් ගැටුම් අවශ්‍යයි. ගන්නවා නෙවෙයි. එතකොට මේ තේරුම් ගන්න ඕනේ සමුදයට පිළිවෙල. ඒ වගේ හැදෙන මාත්‍රම දැන නැහැ. ඒක ඒකයි කන්නේ සෝචාර මොන පුරදාහත. පුරදාහත මලක් කර්මයක් වශයෙන් නතරුක පසුකව කාය කර්ම වල යන තමයි මේ දරා කරගන්නේ සබ්බේ සත්තා භවතු සුඛිතා. ඉන්ද්‍රාගාදාදී ජීවිත උපාන දෝෂ චිත්ත සාවතාවරාදී වලේ සුළුසුළු කියන කොටාද ප්‍රතිශය අනුදිශ වශයෙන් සංග්‍රහ වෙනවා ඒත් ඒකේ වුණා සාමාන්‍ය මෛත්‍රී භාවනා උදාන විදියට එතන ධ්‍යානෝචිය ධ්‍යානෝචිය කියන්නේ ඊගාර දීමා සම්බේධයේ ඊටපස්සේ සුළුසුළු අනුදිශ වශයෙන් කරන්නේ ආදී ප්‍රතිවිකාර වෙනවා එනිසා මතක දාන කරනවා ඒ අනුමිත සෝත්‍යයේ උදාන මෛත්‍රිය විකසනාකාරක ධ්‍යානයකට යනවා විකසනාකාරක ධ්‍යානයේ කියන්නේ තමයි ආනාපාන සතිය ගන්න දුකී ඇකීම් භාවනාවට කරන යාලකට තමන්ට අනිත්‍යය හමු වෙනවා. අකමැති දෙයක් හිතෙනවා. සිත් වෙනකොට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒකේ මම ආරවගෙන නැවතත් මේ කර්මස්ථානේ යන්න උපක්‍රමයේ කියලා දෙනවා මෛත්‍රී විකසනා හිත. නැත්නම් මෛත්‍රී විකසනා ආරක මෛත්‍රී හිත. ආනන්දයක ඇති වෙනවා නම් ධර්මනා ජීවිතය හරි නිහිතයි. නැත්නම් වෙන දෙයක් කරන කාර්යභාරය හරි එන්න විපස්සනා භාවනා උදේවත් නෑ දුක්ඛ ප්‍රතිපදාවක් තියෙනවා. සතරක දුරු වාග්යගෙන යනවා. ආනීය ඇති වෙන ඝනකාර භාණ්ඩය නැතිලා සමා සමහිත. ඇතිකල වෙන්නේ නැහැ අවශ්‍ය කරලා තියෙන නිසා එබැවින් මෛත්‍රිය ක්‍රියාකම වෙනවා කියන්නේ වෙන්නේ. කිනුර තමයි අඳුරන්නේ තේරෙන්නේ. ඒක නිසා අපට සුදුසාකරණය කරන බැලන්ස් එක පිටක්. ඒක සමහර ඇත්තයි වල නැත්තො. සමහර ඇත්තෝ කියන්නේ කිසිම හැඟීමක් නැති ඇත්තෝ. ආනෙකට ඉගෙන ගියත් ඒ තමයි කන්නේ දාන වරනවා වාගේ ඒ වගේ හොඳ නාමයකට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා අපි කවදා හරි උදා මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙයි අනේ අපි මේ ගමනට ඉන්න ආකාරයෙන් අපිට විශේෂ නිමිති ගන්නවා කියලා වෙන්නේ මේ ඇත්තත් ඒ චක්‍රවලින් මුල් කාවසෙන් ආවෝ ඒකෙ නිසිදාන ගුණාංගයන් පුළුවන් වෙන්නේ ඒ බුදුහාමුදුරුවෝ මයිත් ගන්නවා නම් උත්සාහ කරනවා දැන් මේක හේතුනා වූ 500ක් ස්වාමීන් වහන්සේලා පද රාජ්‍යය තුන ඒ ස්වාමීන් වහන්සේලා මෙතෙක් කල් වූ ආසනීය වරගෙන ආපු ස්වාමීන් වහන්සේලා අපි මේ මෛත්‍රිය යොදලා කරනවා. ඒ අත්දැකීම් කාලවල එතන අපි මෛත්‍රිය තියවදලා කියලා බලන්න දැන් හොඳ දැනේ. ඒ ක්ෂම හිනිකම් කරන ඇත්තෝ ඒ හැදෙනකොට දෙවියන්ට සියලු සත්තු තමයි චෛතව. දුක්ඛ ඥානෝ මේකාසෝ පච්චේචා කියන ධර්මය අපි සියලු ධර්ම වශයෙන් ගන්නවා. අපි මානසිකවට බලනකොට පේනවනම් ඒක ක්‍රියාත්මක වෙන බව එන්නාම කියනවා මොන කාරණේකද සෝවාන්ව අක්කපොතේ හිතෙනවා. එනිසා අපි මේ රටකම් චිත්තක්ෂණය පාඩ, දැන් පාඩ, තවසක් පාඩ, එයාමෝනේ අවිඥා කරංගන නිවිදයක් පාඩ, සම්පේකත් පාඩවන් සුචිකත්තා කියන විදිහට සියලු සත්‍යෝ සමුචයිතව සුඛී සෝලක් පාරේ කප්පිටා කියන මයිදියා ගන්නවා. අනේවා පිළිබඳව හොඳට එකම වෙනකන් උදාහරණ දෙන්න තියෙනවා. යම් ප්‍රමාණයක භාවනා කර ගැනීමක් කියනවා. ඒක ඒකත් දේශනා කරන කරුණ කොටාර මූල ධර්ම වශයෙන් මෙන්න කායික වශයෙන් හේතු වාසනා වේවා සිනාට මේ ජීවිතයේ ජීවීම අර්ථ කුසලේ කාරා ගැනීමට ඒ කුසල කර්ම හේතු වේවා වාසනා වේවා වාසනාවේ අදට ධර්ම දේශනා වල ජීවන කරන්තා සෝවාන් සිනාට මේ දැනීම මුදා වේවා සමාජ පුරාසලා ආනන්ද කියන්නේ මේ සත්පුරුෂක චිත්තාවල මත සුන්දරකම නිරන්තරයි තුනම්සුකක් තුනක් කර බලන උදාහරණයක් කල්පනා කරන්නේ නරකදුනාගේ සුන්දරකම චිත්තාවල උත්තර වහල් කරනවා. ඒකම කරන දුන්න දුම්මාන විකසනාකාරක විහාරයකට අවශ්‍ය නම් සූර්යයන් නැත්නම් අන්න සත්‍යෝගිය වගේ. ඉතින් සම්පූර්ණ කරගන්නවා. ඒකට ගන්න මුතන යොමු ස්වභාවය ඇති කරගෙන ඉන්නවා. අත්කමින් කමින් ගමනන් කියලා කියන කඩේලා. අද අත්කෝසරේ තමයි ප්‍රශ්නයක් වුණේ ඉතින් හිතේ. ප්‍රශ්න වලට නැත්නම් මුස්ලිම් විනාශය කරපු ජීවිත සම්බන්ධයෙන් වලට. ඒක ඉතාලි ඉස්මාරා වගේ අදලකම් විශේෂයෙන් ඉහළින් යනවා ඒ අක්ෂර උද්දේශයේදී උඩට ආවට පස්සේ උපසම්පදා ඇතුළේ ගන්න කරන සුළු වෙනවා. ඒ මම ගලවලා තියෙන සාමාන්‍ය කිසියම් වෙන දුන ආලෝක සිතන්තේ නැහැ. ඒ හමුසු ආසාන කරන දේ නෑ. කිසිම කියන්නේ උදල් කරනවා කියන අපේ ලැබෙන්නේ දෙන්නේ. කිසිම ධර්මයේ මොකද මොනවාද ආනිච්චයම කාමයට කියන්නේ. ඒක බලන්නේ ඉතින් අදහස්නේ කාම ලෝක කාමයේ පුරා කියන්නේ කියන්නේ උපසුසු සුබුන විකයි. ඒත් ඒක කරලා යනවා සම්මුලන් කිව්වා ඒගොල්ලන්ට වාකරණය කියන ඒක තමයි ගොඩක් බුදුහාමුදුරුවෝ කියලා දැක්කේ. අපි ගුණ ගානකින් පාරේ ඒක විතර කරලා අස්සේ අදහස් කරලා මොකද ආරම්භයේ ඇක්ෂන් එකක් තියෙනවා. සෙක්‍රටරි කෝඩේනෝයි සම්බුද්ධ කරන්නේ කියන මනුස්සයන් කරන්නේ. මේ කමතේදී මනුස්සයන් කරන්නේ. මුලින්ම මොකද කරන්නේ? ඒක මනුස්සයෝ නැතිනේ. මුදලේ තාකරේ නේද මොකද කරන්නේ සතුටු කියලා. මුදල් ඔතන ඉස්සරහම කරලා කරලා මුදල් කියන්නේ. ඒක දුරු කරනවා. එච්චරම දැල්ලෝ වැඩේ මම මොකක්ද කරන්නේ උගලක් ගන්න දැකලා අනුරම උගලක් කරන ආකාරය අනුහාර මම මුත්‍රිතව හරියන්නේ කියලා සතුටු වේදෝ ඉන්නකොට ඒකේ සතුටු දුක අදලන්නේ විචාරකට ඉන්න එන්නාමකද සමහර ඉසුකුත් ආවුරකට ගන්න උගලක් උසාවි කාණතින් වලු අසෝවි කාර්ය සම්පූර්ණයෙන්ම නඩගතෝ අපිට වැඩි දෙයක් සිද්ධ කරන්නේ උපාදලා විශේෂයි පරිසයි උදේ ඉඳන් අරම ගාන කාණ්ඩය බලන්නේ ඒකන්නේ දැන් වැඩි දෙයක් හදන්නේ හදාගන්න උනන මොහොතවලදී කාණ්ඩය ආරම්භ කියලා කියනවා බැලුවා පොතේ දැක්කම විද්‍යාවෙන් කියන විගාසන් කන්සෙප්ට් මොනවද එහෙමම ගන්නයි කියන්නේ ලංකාවේ ආයතනයේ සංසතිය කියන ඒ ආයතන. ඒ කියන්නේ දැකලා තියෙන්නේ මොනවා ඒකත් බලපුවම ඉතිසුන්නේ කියලා නේද? ළඟට බලනවා දුරහත් කරගෙන මේ ශිෂ්‍යෝ මොකද කියලා. ඒක තමයි දැන් දෙකේ. ඒක අනිත්‍යදේ වගේ. දැන් සාමාන්‍යයක් නෙවෙයි. ඒක ලස්සන ලංකාවේ කරගන්නේ. මුල ධර්මයේ බලනවා. දෙන්න පුළුවන් අංගවල අතොලට හංගස්කේ කරනවා. මනුස්සයෙක් නේ කියන්නේ මනුස්සයෙක්. අමුදෙවතුන් සත්‍යයෙන් කියන කාම මුතුලක් දුරු දුරු යනවා. මෙතන බුදුහාමතුන් එහෙම කියනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා තුන ප්‍රායෝගික සතුටු. ඒ අදිරතොට මොකෝසෝයකයි. පුදුසුදු තරලතුම යෝජන අතරවද මනස. බොහෝලා දුරට තුන සුභාපින්න කම්මයි. අදාළන්නේ ඔබගේ අන්තිම දෙන උදාහරණ කොහොමද මේ ගොල්ලෝ වෙනසකලා දුරේ ගන්න මොකක්ද මේ අනුකූල මේ ගන්න දුන්නේ. අපි අර බලන්නේ ඔක්කොම දැනගෙන ඉන්නේ. කුරුසින් කරගෙන කරන්නේ. අර දුරදාහම විකෘති කරනවා නම් කයම දායකත් නිකන් වැඩ කරනවා. කිසි කරන්නේ බැරි ජීවිතයක් තුන අදලා කියන ජීවිතයේ දෙකර ගන්න බලනවා. ඒක අදින තුනේ වෙන තේන්නා මොනවද? වාසුදුයි. ඒක තමයි. දුරදාහම වෙන සාධිකරණය කරනවා. ඒක තමයි. ඒක තමයි. ඒක තමයි. කරන්නේ ලංකාවේ නැහැ. මේකට උත්සාහ කරන විදිහ නම් කල්පනා ඇති වෙන්නේ. මම ගන්න ජීවිතලා කියනවා. මුස්ලිම් මතකයක් නෙවෙයි. චන්දරමකට දුමාගේ විවාහ වීම අත්‍යවශ්‍ය වූ උත්සාහය. ඒක මුණාල වල ධාරණය පුස්තකයෙන් ගන්නවා. ඒ ප්‍රයත්නයෙන් ප්‍රතිමා පරිස්සමයි. මුණාලගේ විවාහලා අනුව සම්බන්ධයි. නිශ්චයවලයි උඹේකට දන්නවා විවාහ ගන්න අම්මලාට නෑ. අපිට මේක නෑ නේද කියලා නෙවෙයි උඹ කියන්නේ. ඒ තරම්ම ඥානවන්තයෝ අනුන්ව දුරට ලැබෙනවා. ඉතින් ඒක පැහැදිලි කරනවානේ ශාස්ත්‍රයේ සාමාන්‍ය සංකල්ප මේ ඔක්කොම ගන්න ඉගෙනගෙන අර මොනවද ඒකම තුන මම මොකද කියන්නේ මේක කොච්චරද මාතෘකාවේ ඉන්න කිසිම කාලයක මොන විදිහට කවදාවත් යන්නේ වෙනම ප්‍රතිශතක වෙනම වැඩියක් තියෙනවා. ඒක මේ ළඟදී සංසාර දුර තියෙන දුර වැඩි වෙනවා කැමරාවක් හරගෙන මාත් කරනවා. ඇතුළේදී අරගෙන උඩ ගලවලා ගන්න පන්සල් දැන් නිසා යන්න නිසා උඩ ගලවලා ගන්න. අනිවාර්ය ඇහිදෙන වෙන ගලවලා ඒක කරනවා. මොනම කාලවල මේ විඥාන වල කොහොමද වෙන්නේ? අනිවාර්ය පොරොන්දු පිළිගන්නේ මුල විදක ආවම දාගන්න බලන්න ඕනේ. අනිත් එන්න දෙන්න බෑ. ඒක තමයි අපේ බලය කියලා. දැන් අහිංසක රැකෙන්නේ නැහැ. ඒක දුක දෙන්නේ. ඒක තමයි. ඉතින් ඒක තමයි මොනවාද ලෝකනාමයේ සම්මුතියට අවශ්‍ය මේ සූත්‍ර ගානකෝ අසුසිත ඉඳගෙන දුන්නේ. ඒක හරියට. ඉතින් මේ සුදු මෙයාගේ විමත අපේ ආයතන කරනවා. ඒක මොකද අන්තිආරම්භ දුන්නේ නැහැ නිසා. ඊට පස්සේ දැක්කේ මේ කම්පියුටර් එක හැරෙන දුන්නා. ඒක නැක්සස් වල එකම විදිහට ආන්දරයක් තියෙනවා. මුළු පුරේම තියෙනවා. සංඝාත මුදලට සම්පූර්ණ භූමික ගැටගන්න අන්තරවලට වෙනවා වන්දනාවට සම්පූර්ණ කෑම තුස්තු අනිත් අසල මනසක සිද්ධ කරන දේව අන්නකට දුරට ගොනුනේ තුන්ක අන්නකට ඒක ආධිවතුන් සිදුවේ දෙනවා උඩට කරනවා කියනවා ඔබාන අන්නකාරේ ඒවාගේ අසල කොටක් තමයි යනවා නෙවෙයි ඒක කීකමකට දුර දුන්නේ ඒක හේතුව අද මේ මොකද කියන්නේ අකාරය සීතාවත් වගේ භයානක රෝග නිසා අර කල්පිතවල සුභාවක් රෝගයන් දුෂ්කරයි. ඒක ප්‍රකර ඉතිරි. ඒක ආසම වලින් උත්සාහ කරන දුෂ්කරයි. අනිවාර්යයෙන්ම ඒකම නෝන හඳකාරන්නේ. ඒක නිසා උගන්වන ආරක්ෂණය කරලා සෙන්වගේ ඉස්සරහට වුණා. ඥානයෙන් යනකොට තමයි සාමයෙන් කරන මොනවා ආශාවක් නැහැ. දෙන්නේ අපිට වෙන අසුචි වදේලා. ඕකමකට මම ඇටි කරනවා. සංකාරකාණං වූ සම්පතං සම්පතං සම්පූර්ණං සතරම්පති ආවිස්සාදාරං සම්මදං පුඤ්ඤ සම්පතං සති සක්කා සතරම් දස්සතිසියා ආදානකාමිනං ඡාදීවා ආරාමිතා පුඤ්ඤං අනුමෝදිතාදරං රක්ඛන්තු සාධන ආදානකාමිනං ඡාදීවා ආරාමිතා පුඤ්ඤං අනුමෝදිතාදරං රක්ඛන්තු සාධන

ප්‍රශ්න වේදනාවක් නිසා මේකද නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී උද්දකව ගරු උදේ ඉඳලා යම් කියන සෝම්පදයක් වුණා.